නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුව පටන් ගන්න මේ දැක්කම සාමික වශයෙන් කරන ප්‍රථම ධර්ම සාකච්ඡාව සඳහායි දැන් වේලාව කැමිලා තියෙන්නේ. ඉතින් අපි මේ සඳහා පැයක පැයකමාරක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට පෙර සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා කීපයක්. ඉතින් වැඩසටහන ආරම්භයේදී මේ ප්‍රශ්න ටික අපි විභාග කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අතරවාරයේදී වෙනස් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් ධර්ම මාතෘකා තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා වාර්ගත වාර්තාගත වීමේ පහසු පිණිස ඒ මයික්‍රොස්කෝප් මයික්‍රොෆෝන්ස් තියෙනවා. ඒකට කතා කරන්නයි කියලා මේ මේ පටිගත වෙච්ච ආහන අයගේ පොදු ඉල්ලීමක් තියෙනවා. ඒකට අනුග්‍රහයක් වශයෙන් සභාවට කතා කරන වෙලාවට මේ මයික් එක පාවිච්චි කරන්නයි කියලා ඉල්ලා සිටිනවා. ලිඛිත ප්‍රශ්නයක් කරනවා ගරු ස්වාමීන් වහන්සේ පස්පවින් වැලකී සිටින අන්‍යාගමිකයෙකු මිත්‍යා දෘෂ්ටිකයෙකු මරණින් මතු සුගතිගාමී වීමේ සම්භාව්‍යතාවයේ පැහැදිලි කරමින් ඉල්ලා සිටිමි. ඇත්තටම මේ පස්පවින් වැලකී සිටිනවා හෝ පස්පව් කරනවා කියන එක උපෙන් සාතිකයේ තියෙන නමත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. උපෙන් සාතිකේ බෞද්ධ තිබුණත් අබෞද්ධ තිබුණත් පස්පවින් වැලකීම කියන එක ඒක කම්මසකතා ඥාන සම්මාදිච්චේ නැත්නම් ඒ න්‍යාය ධර්මයක් තියෙන්නේ කළ කළ දේ ඵලඵල දේ කියන එක. ඒක නිසා මේ මම හිතනවා මේ බෞද්ධයන්ට වැඩි බර ගන්න සුගතිය ඇති කියලා මේ අන්‍යාගම කට්ටිය. මොකද අන්‍යාගම කට්ටිය සෑහෙන්න මේ කටයුතු කරනවා. මේ මට පුදුම හිතනවා මේ ඔය මේ සුනාමියෙන් වගේ තැනකදී අපි ලංකාව වගේ රටක් වටනට පස්සේ නොදන්නා අහපු නැති මිනිස්සු පුදුමාකාර දාහනයන් දෙන්න පටන් අරගත්තා. ප්ලේන්ස් පුරවලා එන්න පටන් නැව් පුරවලා එන්න පටන් ගත්තේ දැකලත් නැහැ අහලත් නැතුව මේකේ ඉන්න බෑ දවසවල. නිටතරම ප්ලේන්ස් යනවා. ඒ ඒ කට්ටිය මිත්‍යා දෘෂ්ටිකයි කියලා අපි කියන්නේ. නමුත් කරන පින්කම් වල අසීමිතව කරනවා. ඒ වගේම මේ පවින් වැලකී සිටීමත් ඊ타මත්ම මෙහෙමනම් කියකි පැහැදිලි වෙනවා. අපේ සම්ප්‍රදාන කුල සිංහල බෞද්ධයා සිල් සමාදන් වෙලා හොරෙන් පව් කරනවා. අන්‍යාගමිකේ සිල් සමාදන් වුණොත් කවදාවත් කඩන්නේ ඒ මනුස්සයා පණ වගේ රකින්නවා. මෙහි ආවා මේ අරාබි ජාතික මිනිසෙක්. ඒ කියන්නේ තෙල් ලිං හිමිකාරයෙක් බැඳලා තියෙන කුරුණෑකල වැත්තේ සිංහල කාන්තාවක්. ඒ කාන්තාවත් ඊටාම නිහතමානී කෙනෙක්. ඒ නිසා ඒ කාන්තාවට ගෞරවයක් වශයෙන් ලංකාවට ඇවිල්ලා ඊටාම ධන කුවේරෙක් ඒ කාන්තාවත් එක්ක මෙහෙට එවල තිබුණා භාවනා කරන්න කියලා. ඉතින් භාවනා කරන්න ආපම මේ මනුස්සයාට මොනම දෙයක්වත් හැඟීමක් තිබුණේ නැහැ. ඊපස්සේ පන්සිල්වත් ගන්න ඕනේ කිව්වට පස්සේ ආකෝ ප්‍රශ්නයක් නැහැ හැබැයි තේරෙන්නේ නැහැ. ඊපස්සේ මේ කියලා දීලා පදවල තේරුම කියලා දීලා කිරුවා රෑ 11ට විතර මාව හම්බෙලා අවිල කිව්වා. "දණිම කාමරේ ඉන්න බෑ. මට නෝන මතක් වෙනවා." නිතරම නෝන මතක් වෙනවලු මම මේ වගේ තැනට යොමු කරපු කෙනා ඊට පස්සේ බයකුත් වෙනවා කියලා. පහුවෙන්ද ඉතින් මං කෝ ඒක ප්‍රශ්නයක් නෑ හිත උදේ වෙනකන් ඉමු කියලා. ඊපස්සේ උදේ දාහනේ අරගෙන යනකොට කොට බිච්චි උඩට ඉලා මෙහෙම අත තියාගෙන අඩි 6ක විතර පුරුෂයෙක්. ඊට පස්සේ මං කෝ යට වෙහෙසයි නේද කියලා පස්සේ ඒ නෝන මහත්යම කියලා තුන හදිස්සියක් වුණා ස්වාමීන් වහන්සේ අසවල් කෙනාට කතා කරන්න වාහනේ අරගෙන ගෙනත් දාන්නේ කියලා පස්සේ පිටක් කරා. පිටක් කරාට පස්සේ මට අරාබියට කියලා ලියුමක් වෙලා තිබුණා. මේ මම කනගාට වෙනවා මට මේ පරිසරය හුරු නෑ කැලෙත් හුරු නෑ මට නමුත් ආසයි මම කපොරොන්දු වෙන්න මට ස්වාමීන් වහන්සේගේ පංචිල් මරණකම් කඩන්න මට හිතුණා අපිට කොහොමද එහෙම කටක් කරලා කියන්න පුළුවන්කමක් තියෙන්නේ අපි කොච්චර මේ වගේ දෙයක් වෙනකොට එහා පැත්ත මෙහා පැත්ත දම දම මේ හෙට්ටු කරනවා අර මම පැහැදිලි ප්‍රකාශයක් කළා දුණා මම පොතකුත් දුන්නා මේ පංචිල් විශ්ව කරලා තියෙන එක ඒ පොතනම් තේරෙනවා කිව්වා භාවනා වෙච්චර තේරෙන්නේ නැහැ සමාධියක් තේරෙන්නේ නැහැ. නමුත් මම පොරොන්දු වෙනවා කිව්වා මගේ ජීවිතෙන් කවදාත් ඒක කැඩෙන්නේ නැහැ. මට පුදුමයක් හිතුණා මොකද මම පංචිල් බද කැඩුවේ කිරිබිම්මල් නැති කඩනවා වගේ. දසහ කුසල් සීරම කරන කාලේ කිසි ගාණක් නැහැ කිසි වගවීමක් නැතුව කරපු මට හිතුණා යකෝ මේ මිනිස්සේ කරීම කියන එක ඊට පස්සේ මට මතකයි ඔය මේ මම නිල්ලඹ ඉන්නකොට ආවා ස්වාමීන් වහන්සේ නමක් වස් 20ක් විතර වෙන ස්වාමීන් නමක් භාවනා කරලා නැහැ. මම ගිහියෙක් වශයෙන් මට ගරු කරා. ඉතින් මම ඇත්තටම පැවිදි වෙන්න ඉන්න කෙනෙක් වශයෙන් මං කව සාංශයට එහෙම කරන්න එපයි කියලා. ඊට පස්සේ කිව්වා මහත්තයා මහත්තයලා වගේවත් අපිට මේ බුද්ධහගේ මේ භාවනා පැත්ත නැහැ. හැබැයි පුංචි කාලෙම අවුරුදු 14 දී පැවිදිුණා කිව්වා. මේ ඉස්කෝලේ ගිහිල්ලා හරි මේ නෑ උපසම්පත වෙලා දැන් සෑයෙන ලොකු වයසක කෙනෙක් හැබැයි මගේ ජීවිතේ කවදාකවත් පංචිල් පද එකක්වත් කැල්ලා නැහැ කිව්වා. මට කිව්වා ස්වාමීන් වහන්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉන්නේ නැති මොකද මට හීනකින්වත් හිතන්න බෑ. ඒ ගිහිව ඉන්න කාලේ පංචිල් බේර ගන්න පුළුවන් කියලා. ඒ තරම් අපි දවසකට එක මේ කියන්නේ මෙහෙමයි අපි මේ පොඩි ළමයෙක් ගියාලු මල ගෙදරකට. මල ගෙදර මිනිහ ළඟ තියාන පංචිල් සමාදන් කරනවා දැකලා තියෙනවා. ඉතින් පොඩි එකා බලන්නේ හිටියලු මේ ආමුදුර කරන වැඩි. ආමුදුර කිව්වලු හොඳයි. මේ පංචිල් ගන්න කැමති කට්ටිය নমස්කාරය කියන්නේ කිව්වලු. ඉතින් එක්කෙනෙක්වත් নমස්කාරය කියනතුළු පොඩි එකා කිව්වලු ආමුදුර මේ තනියම নমස්කාරය කියලා පංචිල් අරගෙන නැගිටලා ගියා කිව්වලු. අපි මිනිස්සු පංචිල් කියනකොට හයිය කියන්නේත් නැහැ, নমස්කාරය කියන්නේත් නැහැ. ඉඳගෙන පංචිල් ගත්තනම් නැගිටිනකොට කඩලා පාඩු වෙලා පන්සිල් අරගත්තට නැගිටිනකොට කඩලා. ඒ තරම් දැන දැන දැක දැක පන්සිල් කඩන ලෝකයක් මේ මේ සම්ප්‍රදාන කුල බෞද්ධය විතර නෑ. බෞද්ධයන්ගේ විතර නෑ අනිත් තැන් වල මේ මිනිස්සු කරනවා නම් ප්‍රතිපත්ති කරකෝ කරන්නේ බැට නම් ගන්නෙත් නෑ ශික්ෂාපදේ. ගත්තනම් පණයිපා කියලා රකින්න. ඒ නිසා කර්මේශා කර්මඵලයේ ක්‍රියාත්මක වෙනකොට උප්පත්තියේ දෙමාපියෝ බෞද්ධද උපැන්න සාතිකේ තිබුණේ බෞද්ධද කියන එක නෙවෙයි බලපාන්නේ. ඒ කර්ම ඒ කර්මණීය ඒක නිසා සුගතිගාමි වීමේ සම්භාව්‍යතාවය සාමාන්‍ය ආගමික ඒ කියන්නේ කර්මేశා කර්ම වල පිළිගන්න කෙනෙකුගේ සමානයි. නමුත් ඒ කෙනාට නිකන් සාමාන්‍ය අපේ සම්ප්‍රදාය කියනවා බෞද්ධෙක් වෙලා හිටලා පින්දහම් කරලා දිවි ලෝකේ ඉපදුනොත් ඉපදිච්ච ගමන් නැවත පුනරාවලෝකනයක් කරලා බලනවලු මම කොහොමද ඇයි මෙතෙන් ආවේ මොකද්ද මම කරපු ආසන්න කර්මී කියලා. එතකොට ඒ කෙනාට තමන් සිද්ධ කරපු මනුෂ්‍ය ලෝකේ ඉඳගෙන සිද්ධ කරපු කුසලයේ තේරෙනකොටලු තේරෙන්නේ මම දැන් ගිහිල්ලා ඉන්නේ දිවි ලෝකේ මේ අහවල් කුසල කුසලයට ලැබිච්ච විපාකයක් තමයි කියලා තේරෙනවලු. අන්න ඒ දැකීම ඒක ඉතින් අර අටුවචන් වහන්සලා විස්තර කරන විස්තරයක් පෙළේ නෑ. අන්න එවැනි දර්ශනයක් අන් මිත්‍යා දෘෂ්ටිකයකට නෑ. මොකද එහෙම අහලා නෑනේ, දන්නේ නෑනේ, න්‍යායක් දන්නේ නෑ. හැබැයි වෙච්ච දේ වෙනවා. කර්මානුරූපව කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා කර්මී ක්‍රියාත්මක වෙනකොට අන්‍යාගමිකද ආගමිකද කියලා ඒකේ ප්‍රශ්නයක් හිටින්නේ නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ආරම්භයක් ඇති වූයේ කෙසේද යන්න පිළිබඳව හිතට සැකයක් ඇති වෙනම් ඒ දුරු කරගන්න ආකාරය පිළිබඳ අපහට පහදා දුන්න මැනවි. මේකට සාමාන්‍ය කෙටි උත්තර දෙකක් දෙන්න පුළුවන්. මෙවුවා ප්‍රපංච හිතේ අර මේ වර්තමාන මොහොතේ හිත තියාගන්න බැරිවට බැරි බව කියන්නේ නැතුව අපි විශාල උදාාර ප්‍රශ්නයක් කරන කල්පනා කරගෙන ඒකේ වෙන්නේ මොකද්ද? වර්තමානයේ හිත පන්නනවා. ඒක නිසා මේ මේ වගේ ප්‍රශ්න කල්පනා කරන්න යෑමෙන් වෙන්නේ මොකද්ද? මම දැන් මෙතන කියලා අර හම්බෙන උදාර නික්ලේශී වර්තමාන මොහොත පන්නලා කල්පනාවට වැටෙනවා. දෙක ਸਰවචන්සේ සඳහන් කළා තියෙනවා ਸਰවචනාසිකේ සරුඤ්‍යතා ඥාණයටවත් ලෝකයේ මිනිස්යාගේ ආරම්භයක් කියන්න බෑ කියලා. ඒක ලියවලා කියලා තියෙනවා මේවා ගැන කල්පනා කරන්න ගියාම උම්මත්තක වෙනවා කියලා. ඔළුව නරක් වෙනවා කියලා. ඒක නිසා අදාළ නැති ප්‍රශ්න බැරි දේවල් අල්ලගෙන දඟලනවා. මේ හිතේ තියෙන ෂට ගති නිසා, මායාවී ගති නිසා වර්තමානයේ එළඹ සිටි සිය මම දැන් මෙතන ඉන්නවා එනද මම මේ මට අදාළ නැති මට විශේෂෝචර නොවන දෙයක් මම කල්පනා කරනවා කියන එක දන්නේ නැතුව මේ දේවල් නිසා වෙන්නේ මොකක්ද අර ලැබිච්ච ක්ෂණ සම්පත්තිය නැති වෙන එක ඒ නිසා බුද්ධ ධර්ම උතුම්මන් වහන්සේලා පවා ඨපනීය ප්‍රශ්න විදියට එහෙම නැත්නම් අව්‍යාකට ප්‍රශ්න විදියට මේවා බාර ගන්නවා කිසි කෙනෙක්ගේ මේ ප්‍රශ්නට උත්තර දෙන්න යෑමෙන් ਸਰවචන් වහන්සේත් මේ මෝඩ ප්‍රශ්නෙට අහු වෙනවා වෙනවා. ඒ නිසා ਸਰවචන්සේ ප්‍රශ්නයත් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රශ්න අහන කෙනත් ප්‍රතික්ෂේප කරනවා. ඒවට කියන අව්‍යාකට ප්‍රශ්න කියලා. ව්‍යාකරණයට බෙදලා දෙන්නේ නැති දේවල්. ඒ නිසා අපිට පැහැදිලිව හේතුවක් තියෙනවා. මේ වගේ ප්‍රශ්න එනකොට මේක කාලේ කාදමීමක් ප්‍රමාදයට වැටීමක් වර්තමානයේ හිත තියා ගන්නව වෙනුවට හිත වවන ප්‍රපංච කියලා බැහැර කරන එකයි කරන්න තියෙන්නේ. කර ස්වාමීන් වහන්සේ භාවනා යෙදී සිටින ඇතම් අවස්ථාවලදී සිට ඊමේ අත දුවන ස්වභාවයක් ඇත. ඒ නැති කරගන්නේ කෙසේද අප කෙරේ අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඉතින් මේ මේ ලියපු කෙනා මම දන්නවා කට උතර දෙන්න කිව්වොත් දෙයිද කියන මට සැකයි. මට තියෙන්නේ අහන්න ප්‍රශ්නයක් අපි භාවනා කරන්න ගියාට පස්සේ භාවනා කරගෙන ටික කාලයක් යනකොට මේ හිත පිට යන බව තේරුම් ගන්නවා. භාවනා කරන්න ඉස්සෙල්ලා හිත පිට ගියේ නැද්ද? හිත පිට ගිය බව දන්නේ නැද්ද? ඒක ප්‍රශ්නයක් උනේ නැද්ද කියන එක මට අහන්න ආසයි කවුරුත් උත්තර දෙන්න කැමති නැහැ. භාවනා කරන්න ගියාට පස්සේ හිත පිට ගිය බව දන්නවා. දැන් ප්‍රශ්නයක්. භාවනා කරන්න ඉස්සර මෙහෙම ගියේ නැද්ද? ඒක ප්‍රශ්නයක් උනේ නැද්ද? නැත්නම් ගියා දන්නේ නැද්ද? ඒකට උත්තරේ තියෙනවනම් මේ මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. කැමතිද මේ ලියපු එක නායකට මේ මම අහන ප්‍රශ්නට උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය මේකත් අහක දාන ප්‍රශ්නයක් වෙනවා මට. ඒකට උත්තර දුන්නොත් මම මේ සාධනීය එහෙම නැත්නම් ප්‍රයෝජනවත් උත්තරයක් දෙන්නම්. කවුරු හරි උත්තර කියන්න කැමති නැහැ. හැබැයි මම මේ උත්තර දුන්නේ නැහැ කියලා තරහක් නැහැ මගේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා ටික වේලාවක් කරගෙන යන විට හිත ධර්මක සමාධියකටපත් වී ඉන්පසු කය සැහැල්ලුවටපත් වේ. හිත වෙනත් සිතුවිලි පැමිණියත් එකම ආකාරයෙන් සිටීමට හැකියාවක් ඇත. මේ தത്വයේදී තවදුරටත් කළ යුත්තේ කුමක්දයි පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. මේකෙදී ආනාපාන සති භාවනා කියන වචනේ තමයි මේ ප්‍රශ්නේ වර්ණගල තියෙන්නේ. නමුත් හිත තරමක සමාධියටපත් වී තියෙන වෙලාවේදී තවමත් ආනාපාන සතියට සම්බන්ධයි. ආනාපාන සතිය දැක ගැනීමේ හැකියාව. ආනාපාන සතියට සම්බන්ධතාවයේ තියෙනවනම් ඒක සතහන් කළ යුතු දෙයක්. මොකද ආනාපානෙ දිගේම ආපු සමාධියක් කියලා ඒක අපේ විනිශ්චය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නේ මේ මේ මේ කියලා තියෙන විදිහට ආනාපාන සති භාවනා ටික වෙලාවක් කරගෙන යනකොට හිත තරමක සමාධියටපත් වෙයි. ඉන්පසු කය සැහැල්ලුවටපත් වෙයි කියලා. එහෙම නැතුව මේ සපේලා උත්තරයක් දෙන්න පුළුවන් නම් මට මේ තරමක සමාධියට යනකොට මට තාම ආනාපාන සතිය පේනවා. එතකොට අර මුලදී තිබුණ ආනාපාන සතියත් තරමක සමාධියටපත් වුණාට පස්සේ ආනාපාන සතියත් අතර වෙනස. ඒක සියුම් වෙලාද, ලං වෙලාද, ප්‍රිය වෙලාද, අප්‍රිය වෙලාද, ගොරෝසු වෙලාද ආදි වශයෙන් අන්නේ ඒ බව තමයි භාවනා කමඨහං සුද්ධ කරනකොට දත යුත්ත දැක දැන බලාගත යුත්ත කිව යුත්ත ඉතින් ඒ විදිහට තාම ආනාපාන සම්බන්ධය තියෙනවනම් තවදුරටත් කල යුත්තේ සමාධිය හොඳ ලකුණක් විදිහට ගත්තට පවතින ආනාපානිය දිගට හැකිතාක් දුරට පවත්වන එකයි නිකන් මෙහෙම සටහනක් තියාගන්න ආනාපාන සතිය පටන් ගන්නකොට ගුරුසුවට ආශ්වාස ප්‍රශ්වාස දැනෙමින් තිබිලා කවදා හෝ දැක දැක දන දන ආනාපාන සතිය ගෙවිච්ච දවසේ සෝවන් වෙනවා කියලා හිතාගන්න එතකොට වැඩේ ලීසි කියලා දැයි. එහෙම කියනකොට තේරෙනවද? ආනාපාන සතිය ගෙවෙනවා නම් කවදට ගෙවල ඉවර වෙච්ච දවසේ සෝවන් වෙනවා කියලා හිතාගත්තා කමන්නේ. ඒ ගෙවෙනකම බලන එකයි තියෙන්නේ. ඒසට ඊගාට කළ යුතු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තාම ආනාපාන සතිය පේන්න තියෙනවා නම් බලහන් ඉන්න. බුරුම් භාෂාවෙන් කියනවා පහර කෙලවර ගම පාර ඉවර නම් ගමේ තමයි. ඒ නිසා පාර තමයි ආනාපාන ඉවර වෙනකම යන්නේ. ඊට පස්සේ වැටෙන්නේ යන්න ඕන තැන. එතකන් බුදු වුණත් ධ්‍යාන ලැබුණත් සමාධි ලැබුණත් ප්‍රඥා ලැබුණත් ආනාපාන අතාරින්න බෑ. පේන තාක් ඇතිවීමින් නැතිවීමින් හරි සියුම්මින් හරි යනවනම් තියනා තාක් දුරට ආනාපාන එක දිගට පැවැත්වීම තමයි අපේ සූරකම වෙන්නේ. අඛණ්ඩ සතිය කියන්නේ ඒකයි. අන්න ඒක තමයි අපි පුහුණු කරන්න ඕනේ. එතකොට කවදාකවත් අපිට ඊගාට මොකද කරන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ. අනපන ජීන තාක්කල් ගෙවම් කරගෙන ගෙවම් කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. ඉතින් ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි. අර භාගයට නැතර ප්‍රශ්නට උත්තර දෙන්න කැමති නම් ඒක ගන්න පුළුවන්. නැත්නම් මම ඉල්ලා හිටිනවා. වෙන මොන හරි ඊ අපි සාකච්ඡා කර සම්බන්ධ දේවල් හෝ කමඨාන් සම්බන්ධ හෝ තමන් කරන භාවනා සම්බන්ධව කිව යුතු කළ යුතු දෙයක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා. සෝනන්සාර උත්තරයක් දෙන්නේ නැතුව ප්‍රශ්නයකට නැත්නම් නේද සෝනන්ස ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මං ඉල්ලා සිටියොත් ඒක ඒක ලෝකේ ලෝකේ මුල කියන එක නෑ නෑ අර භාගෙට භාගෙට භාවනා කරනකොට අපි එක ඒ කියමු කියන්න බෑනේ මන්ට කට උත්තරේ කොහොමද කියලා දැන් මම නම් නෙමෙයි චිට් එක එව්වේ මටත් ඒ විදිහෙන් ප්‍රශ්නේ ඒ ඒ ප්‍රශ්නේ මටත් තියෙනවා ඒකට ප්‍රශ්නේ මේමයි මේකද කියලා බලන්න ප්‍රශ්නේ භාවනා යෙදී සිටිනකොට ඇතම් අවස්ථාවදී හිත මේ අත දුවන ස්වභාවයක් ඇත ඒ නැති කරගන්නේ කෙසේද අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන එකද ප්‍රශ්නේ ඔව් ඒ ප්‍රශ්නේ මට තියෙනවා මම නෙමෙයි චිට් එක එව්වේ ඔව් ඒකට මහත්තයා කට උත්තරේ මොකද්ද? තව පැහැදිලි කරා නම් කට උත්තරේ කියන්නේ මේ ප්‍රශ්නේ ඉතින් මම අහන ප්‍රශ්නේ තමයි මහත්තයා උත්තර බඳින්න කැමති නම් මේ මේ භාවනා කරන වෙලාවේදී Tamanට හිත පිටේ දීගේ බව දැනගත්ත එක හරි. භාවනා කරන්න පටන් ගන්න ඉස්සෙල්ලත් මේ වගේ හිත පිට ගියාද? ඒ දවසලත් මේක ප්‍රශ්නයක් වුණාද? නැත්නම් ඒ බවස්සල පිට ගිය බවක් දන්නේ නැතිකමක් හෝ පිට ගියේ නැති බවක් හෝ තියෙනවා. ඇත්ත වශයෙන්ම විදියෙන් පිට ගියා භාවනා කරන්න ඉස්සෙල්ලා. ඉතින් ඒක නිසා හිත එදත් හිත පිට ගියා අදත් හිත පිට යනවා. ඒකෙදි දැන් ආනාපාන සම්බන්ධය පවත්වන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ මේකෙදි ලියලා තියෙන සමහර වෙලාවට හිත පිට යනවා. මට ආනාපාන සතිය ඒක පවත්වාගෙන යන්න බැරි එකක් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආනාපාන සතිය පවත්වාගෙන යන්න බැරි ප්‍රධාන හේතුව වශයෙන් පේන්න තියෙන්නේ හිතවිලි වැඩිකම කියන වගේ ප්‍රශ්නයක්ද? දැන් සෝයිනස් උදෙත් ස්කයිප් එකේ ඕස්ට්‍රේලියාව සමග ධර්ම සාකච්ඡාව කරද්දී සමාන උත්තරයක් දුන්නා. ඒ ප්‍රශ්නේ මට තියෙනවා. ආනාපාන සතිය පවත් ගන්න. නෑ ඒක තමයි ඒ ප්‍රශ්න පිළිබඳව අපිට බහින්න නම් ආනාපාන සතිය මට කරන්න බැරි හිතවිලි වැඩිකම නිසාද වේදනාව වැඩිකම නිසාද ශබ්ද බාහිර වැඩිකම නිසාද? ඒ අනවබෝධය. ඒක මට තේරුම් ගන්න බෑ. එතකොට ආනාපානට යන්නේ නැතුව සක්මන් කරලා ඉල වාඩි වෙච්චාම හොඳට පටලව Tamanට සුව විදියට වාඩි වෙච්චාම මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක තේරෙනවද? ඔව්. සසයන්ස සමායින සියලු සත්‍යෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ භාවනාව තුළින් මට සමාධිගත වෙන්න පුළුවන්. ඒක හොඳයි. ඉතින් ඒක නිසා ඒක කරලා අපි එක් කියමු මෛත්‍රී භාවනාවක් කියලා. ඒ භාවනා කළා යම් කිසි මට්ටමකට ඉත සමාධිගත වෙන්න කොච්චර වෙලා යනවද? ෂණේ ඒක නිසා ඒකට දාලා හිත සමාධිගත වුණාට පස්සේ බලන්න මම මෙතන වාඩි වෙලා ඉන්න බව. දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත ගන්න පුළුවන් කියලා. හිත අරගත්තොත් නැවතත් අපි ක්ෂණ සම්පත්තිය ඉපයුවා. මේ මෛත්‍රී වචන වලින් නෙවෙයි වර්තමාන මොහොතේ ඉන්න එක අත්දකලා. එතකොට ආනාපානිය ආවොත් බලනවා මිසක් ආනාපානිය එලවන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන එකේ හැකි තාක් වෙලාව හිත පවත්වා ගන්න. ඒක කරගෙන යන්න පුළුවන්. එච්චරයි. එතකොට මේ නැති ආනාපානයක් හොයන්නේ යෑමෙන් එහෙම නැත්නම් මට ආනාපානිය හම්බුනේ නැහැ කියලා පශ්චාත්තාප වීමෙන් තමයි අපි කෙලෙස් උපදවන්නේ. අපිට පුළුවන් නම් මෛත්‍රිය හරහා අර විදිහට හිත සමාධිගත කරගෙන ඒ සමාධියෙන් ඇඟට දානවා හිත මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මට සුවසේ සැහැල්ලුව විවේකීව ඉඳගෙන ඉන්න පුළුවන් නම් ඒ තාක් මේ දහිතේ විනිස හිත උනන්දු කරවීම පිණිස කියන්න පුළුවන් මම දැන් මෙතන ඉන්නවා කියන අවබෝධයේ තියෙන තාක්කල් කෙලෙස් නැහැ හිතේ. ඒක මහ විශාල ලාභයක්. මොකද අපි කෙලෙස් නැතුණත් නැති බව දන්නේ හුඟක් වෙලාට. දැන් කෙලෙස් නැහැ නැති බව දන්නවා. අපි කරන්නේ කෙලෙස් නැති හිත පුළුවන් තරම් වැඩි වේලාවකට යන්න ගියාම නික්ලේශී මනසෙන් කෙලෙස් නැති මනසෙන් කල යුද්ධ තේරුම් ගන්නවා. කෙලෙස් සහිත මනසින් තේරුම් ගන්නවට වැඩිය නික්ලේශී මනසින් ස්වභාවයෙන්ම තමන්ගේ අත්‍ය සිද්ධිය සලකනවා. ඒ නිසා අපි හිතටම නඩුව බාර දීලා හිතට විවේක වෙන්න දෙනවා. ඒක නිසා ආනාපානෙ එතෙන්දී ලැබුණා කියන එක ලාභයක් හෝ නොලැබුණා කියන එක පාඩු කර ගන්න නැතුව ඉඳගෙන ඉන්න බව දන්නවා වර්තමාන හිත පාත්නවා කියන එකට ගියොත් ඇත්තටම කියනවා නම් අර ඉස්සලා කියපු මෛත්‍රියට වැඩිය ලොකු මෛත්‍රියක් මේක. ඉස්සලා කියපු මෛත්‍රිය සීල සත්‍යෝනේ දැන් තමන්ම සුවයටපත් වෙලා සුවේ ඉන්න බව දන්නවා. තම විවේක වෙලා විවේකී ඉන්න බව දන්නවා. අවබෝධ. සහැල් වෙලා සහැල් වෙ ඉන්න බව දන්නවා. අවබෝධ. එතකොට ආනාපානේ හම්බුනේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ආනාපානේ හම්බුණත් ওই ටික තමයි කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හරහා. ඒක නිසා පුළුවන් තරම් මේ සක්මන් කරලා වෙන වැඩවලට හිත දාන්න නැතුව එහෙම ඇවිල වාඩි වෙන්න ඕනේ. වාඩි වෙලා මෛත්‍රියෙන් හරි කමන්නේ හිත ගන්නවා. හැරෙන්න මෛත්‍රියත් නැතුව මම මෙතන ඉන්නවා කියන එකෙන් යන්න පටන් අරගත්තට පස්සේ තමයි තේරෙයි එහෙම විනාඩි 10ක් 15ක් වගේ ඉන්න පුළුවන් නම් පැය දෙක තුනක් උදියාගෙන නැගිට්ටා වගේ සාන්තියක් එනවා හිතට. ඒ වගේම කය හොඳට සමබර වෙලා සැහැල්ලු වෙන ගතියක් එනවා. ඒක ලොකු නික්ලේශී අවස්ථාවක්. ඒ නිසා ඒක බොහෝම අගය කරන්න ඕනේ. හිතවිලි ටිකක් තිබුණ ප්‍රශ්නයක්. හිතවිල්ල දෙකක් තිබුණත් කමන්නේ මම ඉන්න බව දන්නවනම් මම මෙතන මම දැන් මෙතන කියන එක දන්නවනම් ඒක හරි මේ නිර්මල දියුණු වෙච්ච මානසික තත්වයක්. හුඟක් වෙලාට අපි ඒක අගය කරන්නේ නැහැ. එහෙම නැත්නම් දන්නේ නැහැ. දැන් මෙතන අගය කරනවා දන්නව අපි ඒක උපේන. අදිෂ්ඨාන කරනවා තව ටිකක් ඉඳ ලැබේවා. තව ටිකක් ඉඳ ලැබේවා කියලා. එතකොට හදිහට නිකන් මේ කැලේක ලන්දක වැස්සේ කටුකොලක් අස්සේ රිංගගෙන යන මිනිස්සෙක් සර්පයෝ ඉන්න කුඩල්ලෝ ඉන්න තැනක ගිහිල්ලි වෙලා හොඳ කලෙලියක් හම්බුනා වගේ හිතට දැනෙනවා. නැගිටගෙන යන්න පුළුවන් පේනවා. ආරසාවක් අරගේ කටුකොහල් නැහැ, වැස්ස නැහැ, සීතල නැහැ. නැගිටලා යන්න පුළුවන් වගේ තමයි අර මේ වර්තමාන මොහොතේ හිත පවතින වෙලාව. ඒක හරි වටිනවා. අවබෝධය. දැන් අවසරයි අපේ හාමුදුරනේ දැන් භාවනා කරන්න අපි සක්මන් භාවනා කරලා ඉවරලා පරයන්ක භාවනාවට යනකොට සිතුවිලි ධාරාවන් එනවා මම කරන ක්‍රමය තමයි ඒ සිතුවිලි සියල්ලක්ම එකින් එක එකින් එක විසඳගෙන ඊට පස්සේ ඒ සිතුවිලි අඩුවේගෙන ගිය අවස්ථාවක ආනාපාන සතියට මම යන්න උත්සාහ කරනවා. ඒක මම කරගෙන යන ක්‍රමේ සමහරක් වෙලාවට ආනා ආනාපාන සතිය වඩනකොට ඒ දෙක අතර වෙනස තේරෙනවා. හැබැයි වැඩි වෙලාවක් ඉන්න අපහසුතාවයක් දැනෙනවා. අන්න ඒක ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරොත්. ඔය විදිහට ඔය විදිහට කරගෙන කරගෙන යනකොට පටන් ගන්නට කරනකොට යම් ප්‍රමාණයක් හිතවිලි තියෙනවා. ඒක ගණන් ගන්න නැතුව එහෙම හිතවිලි වල තුනී වීමක් දුරුවන් වීමක් බලනවා. බලලා විනාඩියකට හරි දෙකකට හරි විනාඩි කිහිපයකට පස්සේ හරි ආනපනට යාළු වෙනවා. මේ වැඩ පිළිවෙලේ දවසින් දවස මාසෙන් මාසේ කරගෙන යනකොට Tamanට මේක හුරු ගතියක්, වශී ගතියක්, පරිණත ගතියක් තියෙනවද මේකේ? එචරයි. එහෙම තියෙනවා නම් ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නෑ අපිට ඕන කරගෙන හිත කී කරු කරගන්න. ඊට පස්සේ ආනාපාන දිහිත ගියාට පස්සේ අපි ආනාපානේ පුළුවන් තරම් මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියලා විස්තර බලන්න. ඒ බලන විස්තරවලත් ටික ටික ටික ටික හරි කමන්නේ ගැඹුරක් පේනවා. නම් වෙනද නොදැක්ක විස්තරයක් පේනවා නම් හිමීට යන්න වෙනවා. නමුත් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ වැඩි වෙලා ආනාපානේ ඉන්නේ නැහැ. එතකොට ප්‍රශ්න දෙකක් මම කැමති මේක ඉස්සරහට යෑම සඳහා දැනගන්න. කොච්චර වෙලාවක්ද දැනට තමයි ප්‍රශස්ත වශයෙන් පරියන්කේ ඉඳලා පුරුදු වෙලා තියෙන්නේ? දෙක දෙවෙනි සැරේට ආනපනිය අහුණාට පස්සේ දෙවෙනි සැරේට හිත පිට යන්නේ නැවතත් හිතවිලි වලටමද නැත්නම් වේදනාව නිසාද සද්ද නිසාද? පිට ගියත් නැවත කොහොමද මට භාගය පස්සේ ඊට පස්සේ නැවත පිට ගිහිලා නැවත ඒ අවස්ථාවට එනකොට අර සිතුවිලි වලටම හිත යන්නේ නැහැ. ඒකන්ට එන්න පුළුවන්. එතකොට නෑ මම නැවතත් කියනවා එක එක ප්‍රශ්නයක් තමයි කොච්චර ලයින් වල විනාඩි 35 හරි. දෙවෙනි ප්‍රශ්නේ ඉස්සලා කිව්වා මම ටික වෙලාවක් හිතවිලිත් එක්ක වැඩ කළා ආනාපාන දාලා ආනාපාන ටික වෙලාවෙ මට ඉන්න පුළුවන්. එතකොට මට වැඩි වෙලා ඉන්න බැරි ප්‍රශ්නේ. එතකොට විනාඩි 35කින් නැගිටින්නේ මොන කරදරේ නිසාද? ඇඟේ වේදනාව. කියන වේදනා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සලා වේ හිතවිලි ප්‍රශ්නයක් තිබුණා. පස්සේ වේදනා ප්‍රශ්නයක් එනවා. ඒකට මේ වේදනා ප්‍රශ්නයට නැගිටින වෙනුවට විකල්පයක් විදියට මේ වේදනා දෙන එක පොඩ්ඩක් පය දිගහැරලා වගේ හරි ඒ වගේ නැගිටින වෙනකොට අතරමැද මාරුවක් දාලා කරනවා කරන්න යෝජනා කරොත් මොකද කියන්නේ? ඒක නිසා අපි ඉසල බලන්න ඕන හරි ඉසල හිතවිලි ආවා ඒකෙන් යන්තම් මාරු කරගත්ත දැන් වේදනාව එනවා වේදනාවක් ආවට පස්සේ දැන් Taman දන්නවා පරියන්කේ ඉන්නවා ආනපන බැලිය යුතුයි පේන්නේ වේදනාව වැඩි ඒ தත්ත්වය යටතේදී තමන් විනිශ්චය කරන හොඳයි මම නැගිටින්නම් හැබැයි නැගිටින්න ඉස්සෙල්ලා ওই වේදනාව දුරුවන් වෙන ආකාරයට පොඩ්ඩක් හරි බැරි ගහිනවා. එහෙම නැත්නම් කකුල දිගාරිනවා මොන හරි දෙයක් කරලා බලන්න. කරනවා කරන්න ඉස්සෙල්ලා හිතට කියනවා උඹ මේක ඉල්ලනවනේ මම ඒක දෙන්නම්. දෙන්න හැබැයි ඉවරෙච්ච ගමන් මම යනවා අනපාන. කියලා හිතත් එක්ක මේ ගණදිනුවක් දාගෙන අර කය පය දිගාරිනවා. දිගාරලා ඒ පොඩි ස්පාසාවක් හම්බෙනවා. එතකොට වේදනාව දුරවන් වෙනවනේ. එච්ච ගමන් අනපාන දා. දාලිවල යන්න ගන්නවා. එහෙම බැරි නම් එතකොට තව විනාඩි 5ක් විතරක වැඩි කරගන්න පුළුවන් වෙලාව. එහෙම එහෙම කර කර ඉනකොට සමහර ලාවට දෙවෙනි වතාවට ආනාපානෙට ගියොත් හොඳට වේදනාව නොදැනී යන්න ඉඩ තියෙනවා. ශබ්ද නිසා එන්න ඉඩ තියෙනවා. කොහොම හරි මෙහෙම අපිට බාධාවක් ඉදිරියට ආපු පමණින් සටන පාවා දෙන්නේ නැතුව ඒකට තියෙනවා අතරමැද උපක්‍රම රාශියක්. ඒ උපක්‍රම අපි එක එක ක්‍රියාත්මක කර කර හිතේ තියෙන ඉවසීමේ ශක්තිය ඒ වගේම වහා ප්‍රතික්‍රියා නොකිරීම මේ දෙකම එකයි. මේ දෙකම එකම පැත්තේ එකම කාසියේ පැතිකඩ දෙකක් මොනවාට වෙච්ච එකම වහා ප්‍රතික්‍රියා කරන එක තමයි නොපුහුණු මනසේ හැටි. අපි හිතට කියනවා ඒක තමයි පුරුදු කරන්න මට ආනාපානින් ඇති වැඩක් නෑ මට ඕනේ කරලා තියෙන්නේ මට භාවිත මනසක් ඕනේ භාවිත මනසක් කියලා කියන්නේ දෙයක් දැකවම කලබල වෙන්නේ නෑ ඒ දේ දිහා බලලා වහා ප්‍රතික්‍රියා නොකිරීම දැරීමේ ශක්තිය. මේ දෙක දිනු කරන්න ඇත්තටම ඔය මේ වේදනාව වගේ සද්ද වගේ හිතවිලි වගේ මොන දෙයක්වත් උදව් කරන්නේ ඒ අනේ එනේ හැම එකකින්ම අපිට අවස්ථාවක් හම්බ වෙනවා වෙනතටිය පොඩ්ඩක් ඉවසලා වෙනතටිය පොඩ්ඩක් ප්‍රතික්‍රියා නොකර ඉන්නනම් ඊයේ වේදනාවක් හරි හෙට වේදනාවක් එක්ක වැඩ කරලා බෑ අනුන්ගේ තියෙන වේදනාවක් එක්ක වැඩ කරලා බෑ. දැන් වේදනාව ඇවිල්ලා මෙහෙම බාධා කරමින් ගස්ස ගස්ස ඉන්න වෙලාවකම බලන්න ඕනේ. මට දැන් වේදනාව මුල දැක්කම මැදට යනකම් මට ඉවසගෙන යන්න බැහැ. මැද පැන්නට පස්සේ නම් ගෙවිමිනේ තියෙන්නේ. නමුත් මේ මැදට යනකම් වැඩි වෙනවා කියන්නේ. ඒ වැඩි වෙන වෙලාවේදී වේදනාව කස කැවිගෙන එනවා. දැන් හිතත් දඬු වෙලා දත දත පුට්ටු වෙලා කර තියලා අල්ලගෙන ඉන්න වෙලාව තියෙනවා. ඉතින් මේක තමයි මගේ ඉවසීමේ ශක්තිය මනින මේ මිම. ඒක නිසා මැදට යන්න පුළුවන් වුණොත් වේදනාවේ මැදට යන්න පුළුවන් වුණොත් ඊගාට තියෙන දුක් වේදනාවක් නම් ගෙවෙනකොට සැපක් තියෙනවා. නමුත් අපිට කවදාවත් සැපට යන්න බෑ. මොකද හේතුව දුක් වේදනා තියෙන ද්වේෂය නිසා. මැදට යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ආනපාය නැති කරලා වේදනාවක් රිංගගෙන මට මේ වද දෙනවයි කියලා හිත දැඩි ද්වේෂයකට නොමනා ගතියකටපත් වෙනවා. වේදනාව එන්නත් හේතුවක් තියෙනවා. කායික හේතුවක්. මේ දෙකම එකතු වුණාට පස්සේ වැටෙනවා. නමුත් මේ වැටෙන යාන්ත්‍රණය දකින්න නම් වේදනාව තියෙද්දිම ඒකට මුහුණ දීගෙනම පරිශන කරන්න. මේ පරිශන කරනකොට කරනකොට කරනකොට දවසක වේදනාව නැගිද්දිම වැඩි වෙද්දිම හරහා බලාගෙන යන්න පුළුවන් වුණාට පස්සේ වේදනාව ගිවෙන් කරන පැත්ත આવොත් ඒක සපක්. එතකොට තේරෙනවා දුක් වේදනාවක් වේවා සැප වේදනාවක් වේවා මුල මැද අග තුනම දැක්කොත් දුක් වේදනාව මුලදී දුකයි පස්සේ සැපයි දුක් වේදනා නම් මුලදී දුකයි පස්සේ සැපයි. දෙක එකතු කරලා බලනකොට මේ සංප්‍රයුක්ත ශක්තිය එකයි. අපිට බලන්න බැරි අපි මේ ඉවර වෙනකම් බලන්නේ නැති නිසා. ඉවර වෙනකම් ඉවසන්නේ නැති නිසා මේ දුක එනකොටම දුකේ මූලික අවස්ථාවේදීම අපි ප්‍රතික්‍රියා කරනවා. ඉතින් මේ ප්‍රතික්‍රියා කරන්නේ අභාවිත භාවය නිසා. ඉතින් ඒක නිසා මේක නම් පැටර්න් එක හැමදාම වගේ වෙන්නේ ප්‍රධානම දේ තියෙන්නේ ලෑස්තිලා යන්න ඕනේ දැන් මේ වෙලාවට කොහින් හරි වේදනාවක් එනවා. මම නැගිටලා යන වෙනකොට වේදනාව පොඩ්ඩක් දුරුවන් කරගෙන ආයෙත් ආනාපානට දාලා කරලා වේදනාවේ මැදට රින්ගන්න ඕනේ හිමීට විට. ඒ මොකද මේ මුළු ගමනේම අපි මේ අවබෝධ කරන්න හදන්නේ දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය එනකොට වෙනදට වඩා ඉවසීමේ ශක්තිය වැඩි කිරීමෙන් තමයි දුක මැද කාගෙන විනිවිදගෙන යහපතට යන්න පුළුවන්. ඉතින් බෙන්ස් කාර් වලින් ගිහිල්ලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න අමාරුයි. ඒක දේ ඔය සාමාන්‍ය ක්‍රමයට කාගෙන කාගෙන යන එක තමයි තියෙන්නේ. ඉතින් ඒකට ශරීර හොරකම තිබිලා බෑ. පුළු පුළුවන් වෙලාවේ ආනාපානි වාංගු කරගෙන සතිය වාංගු කරගෙන වේදනාව කියන මාත්‍රකාවට ටික ටික ටික ටික ඇතුළට යෑම තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ Taman දන්නවනම් මට දැන් තියෙන බාධා වේදනාව කියලා සර්වචනාසිකේ ආයුධ මල්ලේ ගොඩාක් උපක්‍රම තියෙනවා. හැබැයි ඉස්සල්ලාම දේ දැනගන්න එක සද්දයක්ද වේදනාවක්ද හිතවිල්ලක්ද කියලා හඳුනාගන්න එක වෙන කෙනෙක් උදව් කරන්නේ නැහැ. තාම අඳුර ගන්න ඕන. අඳුරගෙන ඒ කාරණාව නම් කතා කරන්න තියෙන්නේ ඒකට උපක්‍රම දෙන්න පුළුවන්. මේකට වේදනාවට උගාවක්ම උදව් කරන්නේ සක්මන තමයි. හොඳට සක්මන් කරලා වාරන විනාඩි 35ක් විතර යනකම් ස්වභාවයෙන්ම ඉඳගෙන ඉන්න එක සපයි. සක්මන මදි වුණොත් තමයි ගොඩක් වේදනාවක් එන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අර පැවසු පරිදි සිත යම් ඒකාග්‍රතාවයකට සමාධිගතයකට පැමිණෙනාට පසුව තමා දෙසට නැඹුරු වෙලා තමා දෙස බලා ඉන්න තත්ත්වයට වාගේ වුණාම සමහර අවස්ථාවලදී පිළිම්ම තමාට තමා මුණ දී සිටින තත්ත්වයකට වාගේ තමාව ඉන්න ඉරියව්ව තමාට නිකන් දැක්කේ වෙන මයික් එකට කතා කරන්න නැති නිසා පිළිසෙට ඇහින්නේ නැහැ මයික් එක මේ වගේ තියාගන්න මෙම් කෙලින් ඉස්සරහා තමයි ආනවල. සිත සමාධිගත වෙනකොට අර තමා ගැන දැන් මම මෙතන කියන සංකල්පේන බලනකොට අමාව තමාට පෙනෙන මට්ටමට පැමිණිලා ඒ ඉන්න ඉරියව්ව හොඳට දැర్శණය වෙන තත්ත්වයක් තියෙනවා. ඉන් පසුව තව දුරට ඒක කොයි පැත්තටද යා යුත්තේ කියලා ඒ අවස්ථාවන විට සමහර විට ආනාපාන සතිය ගැන හැඟීමක් නැහැ. කෙලින්ම තමා ඉන්න ඉරියව්ව සම්බන්ධයෙන් තමයි හිත යොමු වෙන්නේ. ඉන් ඉදිරියට තව අපි කොයි පැත්තකද ඒක වර්ධනය කරගන්න ඕනේ කියලා ඒ වගේ වෙලාවලදී නමංගේ ඉරියව්ව පේන්නේ නැතුව පටන් අර ගන්නකොටම ආනාපාන පේනවා. ආනාපාන ටිකේ හොඳට මම දැන් මෙතන එක පිළිබඳව මම තහවුරු කරගන්න ඕනේ, ස්ථිර වෙන්න ඕනේ කියලා ගියාම ආනාපානේ නොපෙනී ඉන්නේ ඉරියව්ව පේනවා. ඒක හුරු වුණාට පස්සේ දවසක ඉන්න ඉරියව්ව දැක දැක ආනපානේ දකින්න පුළුවන් තැනකට එනවා. එහෙම නැත්නම් අරකට ගිහිල්ලා පట్టල වෙලා බලන්න ඕනේ වේදිකාවේ කොහේ හරි කෙලවර ආනාපාන කියන නළුවා ඉන්නවද කියලා. ඉන්නවා. ඒ දැනගත්තට පස්සේ Tamanට තියෙන්නේ මෙතෙන් එනකන් උදව් කරුවෙත් ආනාපානේ. තන් ඉදිරියට යන්නත් ආනාපානෙම උදව් කරනවා. එතකොට හැබැයි ආනාපානේ මෙන්න මෙහෙම ලකුණු වෙන්න පුළුවන්. මේ ආස්වාද ප්‍රසවාසී කියලා දෙක වෙන් කරලා අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. බොහෝම සියුම් වෙන්න ඉඩ තියෙනවා. නමුත් වාද කරන්න කියනවා අටුවචාන් වහන්සේලා සමාජාට මේ ප්‍රශ්නේ වෙන පැත්තකින් මතු කරලා කියන හුස්ම නතර වුණා නම් මැරෙන්න එපා. මැරෙලා නැහැ. නැත්නම් චතුත් ධානය වෙන්න එපා. නැත්නම් නිරෝධ සමාපatti වෙන්න එපා. නැත්නම් වතුරයන්ට ඉන්න එපා. නැත්නම් මව් කුසේ ඉන්න ඕන. ඔය අවස්ථා පහ විතරයි හුස්ම නැති තැන්. ඉතින් ඒක නිසා කල්පනා කරන්න කියනවා මෙතන හුස්ම නැතිවීම නෙවෙයි වෙලා තියෙන හුස්ම ලීන භාවයටපත් වෙලා සැඟවිගෙන. ඉතින් දැන් අර හොඳට තැම්පත් වෙලා ඉන්න ඉරියව පිළිබඳ හැඟීමක් ඇතුව හොඳට හොයලා බලනකොට දැන් හුස්ම නියෝජනය වෙන්නේ මොන වගේ දෙයකින්ද කියලා. සමහරට නිකන් ආරයක් තියෙනවා නිකන් හුළඟකට දොරක් යහට මෙහාට වැදිනා වගේ, පොන්චිල්ලාවක් පැද්දෙනා වගේ. පුංචි මේ සංඥාවක් ලාංඡනයක් ආඩයක් තියෙනවා. බොහොම සියුම්. නමුත් හිතයි ගතයි සියුම් නිසා මේක අල්ලන්න පුළුවන්. ඒක දිගේම හිත පවත්නකොට තවත් සතිය තහවුරු වෙන්න පටන් ගන්නවා. සංවේදී භාවය තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ කයි තැන්තන් වල කහන ගති, නලියන ගති, බර ගති, උණුසුම් ගති තියෙද්දි ආනාපාන දිගේම තමයි අපේ ගමන තියෙන්නේ. ඒකෙදි හිත ඉස්සර වෙනවා. හිත ඉක්මන් වෙනවා ආනාපානේ නැහැ කියන්නේ. සමහර අවස්ථාවලදී ඒ ආනාපාන නැතුවට නිකන් මුළු ශරීරයම නිකන් රිද්ම් එකකට වාගේ ඒක ආරේ ඉතුරු වෙනවා රිද්ම් එක ඉතුරු වෙනවා සමහර කාලකට නිකන් ඔන්චිලාවක් පැද්දිලා පැද්දිලා පැද්දිලා එකතැනේ අන්තම් එහෙම වෙන්න වගේ තියෙනවා ඉස්සලා ඔන්චිලාවදී වේගෙන් පැද්දුනනේ දැන් එකතැනේ මෙහෙම මෙහෙම කරගෙනත් ඉඳ තියෙනවා ශානපානේ වෙනුවට චක්‍රයක් පෙන්ඩිට තියෙනවා එහෙම නැත්නම් නිකන් මේ හුස්ම රැල්ලක් මේ නාසිකාග්‍රේ වදිනවා යනවා දයනවා දන්නේ නැහැ. මොකකින් හරි සියුම්ම අල්ලන්න පුළුවන්. ඒක යෝගාවචරයට තියෙන අභ්‍යාසය ඒක එකයි. ඒකල ඒක දිගේම පුළුවන් තරම් පවත්න්න. ඒක නිකන් හරියට කඹේ විදිනා වගේ වැඩක්. බොහොම සියුම්. ඒ කියන්නේ මොන අවස්ථාව වුණත් අපි ආනාපානය කෙරෙහි දුරට තව හිත යොමු කිරීම තමයි කරගත්තේ. මම කියනවා නිකන් තේරීම සඳහා ආනාපානය ඉවර වෙනකම්ම බැලුව සෝවන් වෙනවා කියලා කියනවා. තාම තියෙනවා නම් කොතනක හරි බොරුවට සර්ටිෆිකේට් දෙන්න යන්න එපා. මෙයාක ඉන්න කොහෙද හැංගිලා ඉන්නවා අල්ලන්න. අල්ලලා අල්ලලා අල්ලලා නැත්තටම නැති වෙනකම්. බැලුව දවසට පුළුවන් සාතිකයක් දෙන්න. හැබැයි කියන්නේ මැරිච්ච ඔක්කොමලා සෝවන් වෙලා නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මම මෙහෙට එන්න කලින් දවස් දෙක තුනක් ඔය භාවනා කළා දැන් අදාවේ ඒ කරනකොට එදා පළවෙනි දෙවෙනි දවසේ ඇහෙන්නේ නැහැ ඔයිට වැඩිය හොඳට සද්දට කතා කරන්න. පළවෙනි දවසේ කරනකොට අපි පස් දිනක් එක්ක විතර එකතු වෙලා කරේ ඒක නිසා ඒක කරගෙන යද්දි මම මේ පිම්බීම හැකිලිම කරේ. එතකොට ටික වෙලාවක් යනකොට තියුම් වේගෙන තියුම් වෙනවා දැනුණා මට. ඒත් එක්ක මට මේ හෙම්බිස්සා පොඩ තුල කැස්සක් ආවා. ඒ කැස් ආපුලේ මම පස් දෙනෙක් එක්ක හිටියේ ඒක නිසා මම කහින්නේ නැතුව මං ඒක ඉවසගෙන හිටියා. හැබැයි එතකොට කඳුළු එහෙම ඇවිල්ලා මේ වෙල විනාඩි 10ක් විතර සම්පූර්ණ ඒකටම හිත ගියා ඊට පස්සේ. ඊට පස්සේ මං ඒක ඉවසගෙන ඉඳලා ඉඳලා කොහොම හරි ආය මේ පින්දීම හැකිරීමට ගියා. එතන මම දැන් ඇස්සක් ආපුවාම කහින එකද කරන්න ඕන, ඇහැලා එක මේවා කරලා ඉක්මනට ආපෝ ආනාපාන සතිය කරනවද නැත්නම් ඒක කොහොමද මැඩපවත්ත ගන්නවද නෑ අතරම කැස්ස හොඳටම වැගේ වේගෙන් ආවොත් අපෙන් අහලා නෙමෙයි කහින්නේ එයා කහිනවා ඔය කියන්නේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් එතකොට හොඳට තේරෙනවා මුළු ඇඟේම ආපෝ ධාතුව අර ඉස්සලා කහන ගතිය ඇවිල්ලා ආපෝ ධාතුව කියලා කඳුළුත් වෙනවා හොටුත් වෙනවා කෙලත් වෙන්න පටන් ගන්නවා හැබැයි ඒක නිකන් මේ සුනාමියක් එනවා වගේ ඇවිල්ලා ඒ වෙලාවේදී නැගිටලා යන එක පියහන් දෙනවා කරවගෙන හිටපුවා මේක එහෙම නතරලා යනවා. ඊටසේ ආපහු තමන්ගේ මූල කර්මස්ථානට ආපහු යන්න පුළුවන්. උගුර කසන එකට, කෙල ගිලෙන එකට, කැස්සට සමහරු මන් මට හම්බෙලා තියෙනවා අවුරුදු 10ක් 15ක් භාවනා කළා මේ නිසාම භාවනා අතහැරලා. යම් තැනකට භාවනා කරන යනකොට කෙල ගිලෙන්න පටන් ගන්නවා. ඉතියාස් කියනවා මොකද කරන්න දන්නේ නැහැ. ඉතින් මං කව භාවනා නොකරනලා කෙලාවනම් මොකද කරන්නේ? ඒ ටිකම තමයි භාවනා අපිලා කරන්නේ ඉවරයි ඒක. කෙලෙනවා කියන එක මහා ලොකු මාතෘකාවක් කරගන්න ඕද නැහැ. ඒ කෙල ගිල්ලට පස්සේ තමයි නැවත සතියට පිහිටවන්න පුළුවන් නම් කැස්සට පස්සේ සතිය පිහිටවන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. තමයිලාට මේ සිටුවේටි ටිකක් බරපතල නිදර්ශනයක් කියනවනම් සමහරට හොඳටම වතුර තිබහක් වෙන නැත්නම් මූත්‍රා බරක් වෙනවා. ඒ වෙලාව ගිහිල්ලා හිතෙනවා මේ මට ගිහිල්ලා අසවල් තැන මට වෙනුවෙන් වතුර තියෙනවා මම බීලා එනවයි කියලා උත්සාහ කරලා බලන්න හොඳට හිත සමාහිත ඉන්න වෙලාවකදී වතුර තිබහක් ඇවිල්ලා බීලා ආපහු ඇවිල්ලා වාඩි වුණත් කිසි බාධාවක් වෙන්නේ නැහැ වාහනවට හේම යන්න පුළුවන්. මූත්‍රා බරක් වෙනවා. අවශ්‍යතාවයට ගිහිල්ලා මේ කටයුත්ත කරලා ඇවිල්ලා වාඩි වෙලා භාවනා කරන්න මොනවක්වත් වෙන්නේ නැහැ. ඒ වගේ ඒකෙදී අපිට ගන්න තියෙන්නේ හැලහැප්පීමකින් තොරව ඒ කටයුත්ත කරන්න පුළුවන් නම් ඒ සතිය හොඳයි බාධාවක් නැතුව ගන්න සතියට වැඩියි. එහෙම කියවහම තේරෙනවා. කොහොමද තේරෙන්නේ? මං කියපේක මාපව කියන්න බෑ. තේරුණා කියවට මම බාරගන්නවා. බාධාවල් තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම් බාධාවල් නැතිව සතිය පවත්වන්නට වැඩිය හොඳ උත්කර්ෂව සතියක් ඕනේ බාධා තියෙද්දි සතිය පවත්වන්න. කැස්ස තියෙද්දි සතිය පවත්වන්න. ගිහිල්ලා මුත්‍රා කරලා ඇවිල්ලා සතිය පවත්වන්න. ඒක තමයි අපි දිනු කරන්නේ. එතකොට තමයි අපිට එදිනදා ජීවිතයේ සතිය පැවැත්වීම පිළිබඳව පාඩම ඉබේම ඕකෙන් එනවා. ඒත් එක්කම තවන්නත් මේ භාවනාව කරගෙන යනකොට මට එකපාර දැන් මං හරියට මං හිතියේ හේත් බිත්තියකට හේත් වෙලා භාවනා කරේ පළවෙනි දවසේ ඒ වුණාට ටික වෙලාවක් යනකොට මට නිකන් දැනෙනවා මම ඉන්නේ ඇලවිලා වගේ ඉස්සරහට නැමිලා ඉන්නේ වගේ මට දැනුණා දවස් 3ක් වෙලා දවස් 3ෙන් මට ඒක දැනුණා හැමදෙම ඒකට හේතුව මොකක්ද නෑ අර මේ මහත්තයත් කිව්වේ අර මේ භාවනා කරගෙන ඉන්නකොට තමන්ටම තමන්ගේ ඉරියව්ව පේනවා වගේ සමහරලාට හොඳට සමබරව ඉන්නවා සමහරට වැක්කිරිලා සමහරලාට තමන් බලාපොරොත්තු වෙච්ච දේ ඉරියව්වක ඉන්නේ නමුත් ඒ වෙලාවේදී නැවත ඉරියව්ව හදනවටත් වඩා පුළුවන් තරම් බලන්න කියනවා තමන්ගේ අර මූල කර්මස්ථානේ නැවත දැක ගන්න පුළුවන් කියලා. ආනාපානේ කරනවා නම් ආනාපානේ දැක ගන්න පුළුවන්ද කියලා ආනාපානට හිත ගත්තොත් ඇඟම එයා සකස් කරගන්න ගතියක් එනවා. නිකම් උලම් බහුව බැලුවොත් උලම් ගහනකොට වගේ එයා ප්‍රകൃති වෙනවා. එහෙම නැත්නම් කියනවා මේ ඉරියව්ව එහෙම තිබුණා කමන්නේ මේක දිහා නොසැලී ප්‍රතික්‍රියා නොකර මේක දිහා බලන් ඉන්න පුළුවන්. එතකොට මේ හිතේ අවදි භාවය වැඩි වෙනකොට එහෙම නැත්නම් කායික වීර්යය වැඩි වෙනකොට ඉබේම මේක නැගිටවල ගන්න ගතියක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් කායයි කායානුපස්සී විහෙරති කියලා කයයි කයනුව බලාගෙන දිගට සතිය පවත්වාගෙන ගිහිල්ලා හොඳට හිත নিমগ্ন වෙනකොට අපිට කය පාලනය කිරීමේ ශක්තිය අඩු වෙලා යනවා. කය කයේ ඉරියව්වට එන්න පටන් ගන්නවා. ඒකේ හොඳට තේරෙනවා හොඳ සතියක් තියෙනවා කියලා. හැබැයි Taman ඕන විදිහට තියාගෙන ඉන්න බෑ. එතකොට පිටින් ලබනකොට තියෙනවා මේ මනුස්සයා මෙතන හිටියට රූපඩේ විතරයි හිත කොහෙදෝ කියන. එයාගේ හිත අරමුණේ වෙන පැත්තක තියෙන ඇද වෙලා වැක්කිරලා වගේ තියෙන හැබැයි හොඳටම নিমগ্ন වෙච්ච ගතියක් පේනවා. ඉතින් ඒක කය ගැන ආසාව වැඩි කෙනාට කුමාර කුමරි සැප විඳපු කෙනාට ඒක දරා ගන්න බෑ. ඒගොල්ලොන්ට ඒක ලැජ්ජාවකට හේතු වෙනවා. එහෙම නැත්නම් මේ මට මේක පාලනය කරගන්න බෑ කියලා මේ බයක් ඇති වෙනවා. ඔයිටත් වඩා බොහෝම උත්කල උත්සන්න විදිහට සමානලට කය පද්දන්න පටන් ගන්නවා. ඉස්සරහට පස්සට පද්දන්න පටන් ගන්නවා. සමානට මේ උස්සල ගන්නවා. සමානලට මේ වගේ ආසනෙක හිටියොත් වැටෙයි කියලා හිතනවා. ඒ වගේ ගැස්සිලි වගේක් ඇවිල්ලා පෙන්නනවා උඹට ඕක තියාගෙන හිටියට ඕක උඹේ නෙවෙයි කියලා. ඔය කය උඹට පාලනය කරගන්න බෑ. ඒ පාලනය කරගන්න බැරි බව දකිද්දිත් සීලේ කඩා ගන්න නැතුව සද්ධාව කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව යෑමෙන් තමයි අපි හිත භාවිත මනසක් බවට මේ නොසැලෙන මනසක් බවටපත් කරන්නේ. ඊට පස්සේ ගිහිල්ලා ඇතුළත තියෙන වේදනා සංඥා බව ස්පනාවිට පෙන්නනවා තමන්ට පාලනය කරගන්න බැරි බව. ඒ නිසා සර්වඥයන්ස අපිට දීලා තියෙන උපක්‍රමය පාලනය කරන්න පුළුවන් සීලුම දේ නොකර අතාරින්න. හිතලා කරන සියල්ල අතාරින්න. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේක වැඩ නතර කිල්ලක් වෙන්නේ මොකද්දෝ වැඩ වගේක් කරනවා. ඒ වැඩ කාගේ න්‍යාය පත්‍රයටද යන්නේ? තන්නේ කර මායාවේ න්‍යාය පත්‍රයකට දුවන්නේ. ඒ නිසා හුස්ම ගන්න එකවත් හිතලා කරන්න එපා. රූප ශබ්ද ගන්ධ රස දිගේ දුවන්න එපා. සම්පූර්ණ චේතනාපූර්වක කරන වැඩ අයින් කරන්න. අයින් කෙරුවට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මෙයා නටනවා. තව වැඩ. හරියට නිදාගත්ත බබේ කීනේ කතා කරනවා. ඒ කරන කිසිම දෙයක් අපේ හිතලවත් තියෙන න්‍යායපත්‍රක නෙමෙයි තියෙන්නේ කෙලින්ම කෙලස් වර්ගයක් එක්ක දුවන්නේ. ඒක නිකන් හරියට කියනවා නම් මේ බුදියාගත්තු බබෙද්දියා බලා ඉන්නකොට නිදාගෙන තමයි hina වෙනවා කතා කරනවා වැඩ වගේක් කරනවා. ඒ වගේම තමන්ට තමන් දැකගත හැකි මේක පාලනය කරගන්න බැරි නමුත් වැඩ රාජකාරී ගොඩක් කියන කාගදෝ න්‍යායපත්‍රයකට වැඩ කරනවා මේක තමයි ව්‍යංගාර්ථයෙන් සරුවචනාංශේ අනාත්මයි කියලා කියන්නේ. Tamanne මේක ආණ්ඩුමට්ටු කරන්න බෑ. මේක ඇතුලේ විධායක ශක්තියක් නැහැ. මේක ඇතුලේ පාලන ශක්තියක් නැහැ. ඒක හොඳට පේනවා ක්ලාන්ත වෙච්චාම, හොඳට පේනවා නිින්ද ගියාම, හොඳට පේනවා ගැඹුරු භවනාට ගියාම මේකේ එන සංඥාවල් බලාපොරොත්තු වෙච්ච වනේ. හැබැයි මේක භවනාන් පැත්තෙන් එනවනම් හොඳ ගැඹුරු භවනාවක් කියලා සතුට වෙන්න පුළුවන්. හැබැයි සතුටේ හිතෙන්නේ සත්පුරුෂයාට විතරයි කියලා තියෙනවා. අසත්පුරුෂයාට බය හිතෙනවා. අසත්පුරුෂයා කැමති වෙන්නේ නැහැ මේ වගේ දෙයකට යන්න. මොකද මේ තමන්ගේ ඇඟේ පාලනය ඇඟේ පාලනේ නැතිවීම යාට පේන්නේ පරාදයක් නීච තීන තත්ත්වයක් කියලා. නමුත් සත්පුරුෂයා යන්නෙම මේක පාලනයක් නැති බව දකින්න යනාත්මේ දකින්න ඒ නිසා සත්පුරුෂයාට සතුටක් ඇති වෙනවා සත්පුරුෂයාට බයක් ඇති වෙනවා භවනා කිරීමේදී ඇතිවන කායික අපහසුතාවයන් මගහැර ගැනීමට වඩා නැවැත්වීමට උත්සාහ කිරීම කොයි වගේ භාවනාවට බලපායිද මඟහැර වීම නැවැත්වීම කියන එක විදිහට පන්නේ ඒකම තමයි ඔය කතා කරන්නේ. ඉතින් එහෙම ඇත්තටම කරගෙන යන්න පුළුවන් නම් ඒකට කරන උපක්‍රමයක් තමයි ඔය පුළුවන් තරම් සක්මන් කරන්න කියන්නේ සක්මන් කරන ගොඩාක් වෙලාවට භාවනා ක්‍රමයකින්ම වේදන අඩු වෙනවා. නමුත් ඒකේ යම් ප්‍රමාණයකට තදමාරු කරන්න පුළුවන් වෙනා මිසක නැතර කරන්න බෑ. මොකද අපි අවබෝධ කරන්න හදන්නේ දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක්ඛ වේදනාව තමයි. ඉතින් අපි ඒක ටික ටික පුරුදු කරලා කරලා ඇසුරු කරලා කරලා යාලු කර කර ආද කර කර දැරීමේ ශක්තිය වැඩි කිරීමක් මේ කරන්නේ. එහෙම නැත්නම් නතර කරන්න හදනවා කියන එක මොකක්ද අදහස් කරන්නේ? එක්සක් වගේ දෙයක් නතර කරන්න. ඈනුමක් වගේ දෙයක් අපි නතර කරන්න. ඈනුම යන්න දුන්නට කමක් නැද්ද? කැස්ස කැහැලි වුණාට කමක් නැද්ද? ඒ තැන ඉඳලා පටන් ගන්නකොට ඒක තමයි මෙතන ප්‍රශ්නේ ආවේ ඒකයි. බරපතල කැස්සක් නම් අපිට අවස්ථාවක් දීලා නෙමෙයි කයින්. සාමාන්‍ය මට්ටමට આવොත් අපිට නතර කරගන්න පුළුවන්. නමුත් නතර කරුවයි කියලා විශේෂ ලාභයක් නැහැ. කැසයි කියලා විශේෂ ලාභයක්වත් නැහැ. ඒ මොකද මේ යන්ත්‍රේ වැඩ කරන්නේ. ඉක්කාව, කැස, කිවිසුම, ඈනුම කියන දේවල් මේ බෞද්ධ පරිවෘත්තීය ක්‍රියා. ඕක එකක් නතර කරාට වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අපිට දැන් බලන්න ඕනේ සෙනඟක් ඉන්නකොට කරදර කරන්න එපා. මෙව්ව තියෙද්දි සතිය පවත්වන්න බැරිද? කැසතියෙදි සතිය පවත්වන්න බැරි. දෑනුවක් කනකොට සතිය පවත්වන්න බැරිද? කිසිමක් යණ්ඩයි පස්සේ සතිය පවත්වන්න බැරි දක්වන්නව. බලන්න කිව්වොත් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ බයිසිකලයක් පදිනකොට දෙකම අතහැරලා ටික වෙලාවක් යන්න පුළුවන්. බැලන්ස් කරගෙන යන්න පුළුවන්. ඕන වුණොත් අත් දෙකෙන් අල්ලලා පදිනවා. ඒ වගේ මොන දෙයක් ආවත් මේක මුලදී නම් කරදරයි. පහු වෙනකොට බලන්න ඕනේ ඒවා තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම් ඒ සතිය කරදරයක් නැති වෙලාවේ පවතින සතියට වැඩිය උත්කෘෂ්ටයි කියන එකයි මම කියන්නේ. අවුරුද්දේ ස්වාමීන් මම දැන් මෙතන කියන අවස්ථාවේ මට සමාධිය කියන්නේ පස්සම්බයන් කාය සංකාරම් තැනට එනවා. එතෙන්දි තව ටිකක් ගැඹුරට යනවා. ඊට පස්සේ ඇඟ තද වීම තමයි තියෙන්නේ. මට ඒ අතරේදී අර ආනාපාන සතියද කියලා වාඩුනම ඒකේ කිසිම දෙයක් උතන කරන්න වෙන්නේ නැහැ. අර පෙන්කව යන්නේ. එතෙන්දි ඒක තද ගතියක් වෙනවා. මුදින මානසිකින් තද වෙනවා. ඒක තද ගතිය ගැන මම මෙනෙහි කරනකොට නැතුව යනවා. ඒකට හරි සියුම් මත මේ හුස්ම මට දැනෙනවා. ආස්වාස් ප්‍රාසස ආස්වාස එක කොටසක් නම් ආස්වාස තුන් කොටසක් වගේ එන්නේ ඒ විදිහට තමයි යන්නේ. ඒක අර ගම්බේ වැඩසටහනේ ස්වාමිනාති කියනවාට කෙලවර දෙක බලන්න කියලා එහෙම බලපුවහම මට දවසක මේක වෙලාවක්ම මට මේ හරි සැහැල්ලු ගතිය හිටියා. මට වෙලාවක් ගැන කියන්න හිටියා. වෙයි ඒ ඉවර වෙන්නේ ආපහු ආයෙන්නේ. සිතුවිල්ල. මට ඒ දෙක තමයි මාගේ මාගට මේන්නේ. සිතුවිලි. සිතුවිලි ඒකට කාස්සක් ඒ දෙක මාගේ ආස්වාද ප්‍රාසත දිගට කරත හැකි. ඒක ඉවර වුණාට මම දැන් ඉගෙනගත්ත මේක. ඒ වගේ තියෙනවා නම් වාඩි වෙලා හොඳට සක්මන් කරන්න ඕනේ. සක්මන් කළා වාඩි වෙලා ආනාපානේ හිතන්නත් එපා පතන්නත් එපා. ඉඳගෙන මම දැන් මෙතන එක දිගේම පැයෙම ඉන්නවා. එතකොට හිතවිලි ආවත් ආනාපානිය ආවත් සාධ්‍යයක් ආවත් වේදනාවක් ආවත් ඒ ඔක්කොම ආගන්තුක විදිහට සලකනවා. විවේකේ තියෙනවනේ. විස්රාමයේ තියෙනවනේ. උදේකලා බව තියෙනවනේ. ඒ හිතවිල්ලකින් හෝ වේදනාවකින් හෝ සද්දකින් හෝ ආනාපානකින් මගේ මේ උදේකලා බව කඩන්න පුළුවන්ද? මගේ මේ විවේකේ නැති කරන්න පුළුවන්ද කියලා බැලුවොත් හොඳ අවබෝධයෙන් බලන හිටියොත් විවේකයට මොකුත් වෙන්නේ නැහැ හිතවිලාවයි කියලා. ඉතින් අපි අගේ කරන්න ඕනේ විවේකයයි හිතවිලි ගණන් ගන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ. ඒක උපමාවකට කියන්නේ මේ චිත්‍රපටියක් පෙන්නකොට ගිනි කන්දක් පෙන්නනවා. ගිනි කන්දක් පෙන්වන තිරේ පිච්චෙන්නේ නැහැ. දියැලක් පෙන්වනවා කියලා තිරේ පෙඟෙන්නේ නැහැ. නේ? ඒ නිසා හිතවිල්ලක් ආවා කියලා හිතට මොකුත් වෙන්නේ නැහැ. හිතවිල්ල ඇවිල්ලා යනවා ගිනි කන්ද පෙන්වනවා ගිනි කන්ද පෙන්වනවා තිරේ තියෙනවා. දියැලක් වැක් කරනවා පෙන්වනකොට මොකද තිරේ පෙඟෙන්නේ නැහැ. අපි මේ දියල්ලක් වෙක් කරන දකිනකොට රේන් කෝට් එකක් අඳින්න පටන් අරගත්තොත් චිත්‍රපටි දියල්ලක් වෙනකොට අපි රේන් කෝට් එකක් අඳින්න ගියොත් නැත්නම් දියල්ලේ මොනවාද මේ ඉනි කන්දක් පෙන්වනවා කියන මේ ඇල්ලතුරු ගන්න පටන් අරගත්තොත් එහෙම උනාලු ඉස්ලාම චිත්‍රපටිය පෙන්වනකොට ඉස්ලාම චිත්‍රපටිය පෙන්වනකොට මේ ළඟට එන කෝච්චියක්ලු වෙන්නේ බලන කට්ටිය ඔක්කොම දිවවලු මේ කවදාවත් දැකලා නැති නිසා නමුත් හොඳට මතක තියාගන්න කොච්චර හිතවිලි ආවත් හොඳට අදිෂ්ඨාන ශක්තියෙන් බැලුවොත් හිතවිලි මොනෝ කරන්නද අපේ විවේකෙට? ඇවිල්ලා පළච්චාව. දැන් ඒ සිතුවිල්ල ආවොත් ඒක දැන් ආවා ගියා. එහෙම මෙනෙහි කරත් මොන මෙනෙහි කරත් හිතවිල්ලට වරෙන් කියනවා. හිතවිල්ල ගණන් ගන්න එපා. මොන જાතියෙන් කිව්වත් අහ කැනර නැයි කොඩක් වේදා ගනින්නන්නේ කරන්නේ. දැන් අපි මේ කතා කරගෙන ඉන්නේ නැති අතන මිනිස්සෙක් එනවා. මොකටද ආවේ කියලා ඇහුවොත් එතකොට මේ සබාවම හෙල්ලුම් කරනනේ. මිනිස්සු ආව නම් පළච්චව අපිට මොකක්. අපි මේ බරපතල වැඩක් නේ කරන්නේ. අපි මොකටද මිනිහ කතා කරන්නේ? ගණන් ගන්න දෙන්නේ එකයි. දැන් අපි උසාවියක නඩුවක් අහන්නේ. මේ අහල පහල මිනිස්සු කුඹුරු කෙව්වා කෙටුවයි කියලා. ගස්පලන් අත් කපුවයි කියලා අපි මොනව කරන්නේ? ඒ නිසා මේ නොපුහුණු මනස පුරුදු කරපො නැති මනස එන්නත් ඉස්සෙල්ලා මේ කේල් කන වැටපින්න ඉස්සෙල්ලා හොරාට ඉස්සෙල්ලා කේල් කන වැටපින්න. ඉතිවිල්ලක් ආවම මේක අකුසලයක් ඒක කෙලෙසෙන දෙයක් කියලා දැවෙනවා. තද්දයක් ඇහිච්චාම අයියෝ සමාධිය ගන්නවා කියලා ඉසాత බැඳගෙන නඩනවා. වේදනාවක් එන්න ඉස්සෙල්ලා ගැහෙන්න පටන් ගන්නවා. හොඳට බලහින්ද වේදනාව හිතිලි ශබ්ද ආවට ඔය හඳුනාගත්ත විවේකයට මොක්කවත් වෙන්නේ නැහැ. හඳුනාගත්ත උදේකලාවට මොනවක්වත් වෙන්නේ හොඳට විස්රාම වෙලා ඉන්න පුළුවන්. වෙන දෙයක් වෙච්ච එක අපි මොනවද දැන් දඟලන මොකටද කියන්නේ. ඒ නිසා වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා කිසිම අරමුණක් හොයන්න යන්න. වානපනවත් වෙන්න එපා. ඔක්කොම ආගන්තුක වෙන්න අරින්ද බලන්න මට ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය හිත පාත්තා. ඒකට තද ගතිය වගේ ඒවත් ඒකත් බලන්නේ මේ විදිහෙම ඒ කොයි එක හරි දැන් තියෙනවනම් තද ගතිය දෙන්නකො මට පොඩ්ඩක් දැන්. එහෙම දෙන්න දෙන්නේ නැහැ වයි. ඔක්කොම ළමේක අම්මා කඩේ ගිහලා එනකම් බබා අඬන ටික තමයි. තාත්තා මොකද කරන්නේ? පොඩ්ඩක් හිටපන් කියලා රබර් සූප්පුවක් අතේ තියෙන එක විතරනේ කරන්නේ. අම්මා නැත්නම් කිරි තාත්තා කිරි දෙන්නේ. අම්මා එනකම් ඉන්න එකයි තියෙන්නේ. එතකන් නිකන් රබර් සූප්පුව දෙන එක තමයි භාවනාදී කරන්නේ. එන්න සියල්ලම ආගන්තුක කරන්නේ. එතකොට ප්‍රകൃතිය නතර වෙනවා හිතේ. එනේන දේවල් නංවනම් කියලා කතා කරන්න පටන් අරගත්තොත් අහ කැන්නයි. ඉතින් ඔඩොක්කේ දාගත්තා කියලා දිගටම කමටහන් සුද්ධ කර කර ඉන්න පුළුවන්. අවසරයි සවන්නාස මේ මම තුන්වෙනි දවසේ භාවනා කරනකොට මම විනාඩි 45ක් කරේ මේ 45 තුරද පස් පාරක් විතර එකපාරට මම ඉන්නකොට මට එකපාරට නිින්ද ගියා ගියා නෑ වගේ ඒක මට තේරුම් ගන්න බෑ එකපාරට නිකන් රූපයක් පේනවා වගේ තප්පර දෙක තුනක් විතර වගේ මේ වෙලාව තුන් හතර පාරකින් වෙනස් වුණා හිත. ඒකට හේතුව මොකක්ද? කියන්නේ නිින්ද හවස 8ට විතර 8ට විතර භාවනා කරේ නිින්ද ගියේ නෑ මට ඒක තේරුම් ගන්න බෑ කියන්නේ මොකක්ද උනේ කියලා. ඒ ඇත්තට මේ මේ හිත පිට යන ගතිය තීන මිද්දේ කියන අකුසල ධර්ම නිසා සිද්ධ වෙනවද නැත්නම් හිත සැඟවි ගන්නවා හිත ලීන වෙනවා කියන දේ වෙනවද කියලා හිත සැඟවි ගැනීම ලීන වීම නම් භාවනාවෙන් වෙන්නේ නීවරණයක් වශයෙන් තීන මිද්දේ එනවනම් කෙලෙස් ඉතින් මේක යෝගාවචරයට අඳුරන්න බෑ මේ තීන මිද්දේ දාවේ එහෙම නැත්නම් හිත සැඟවි ගත්තද කියලා ලීන වෙනවයි කියලත් කියනවා මේකට ලීනං චිත්තං කෝසජ්ජේ කියලා නෑ කෝසජ්ජේ කියලා කියන්නේ හුඟක් රට මේ මේ නීවරණ පැත්තට මේ දෙක තේරුම් ගන්න තියෙන උපක්‍රමයේ වශයෙන් ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒ නිින්ද යන සැඟවී ගන්න අවස්ථාවට ඉස්සරලත් හිත තියෙන ආනාපාන සතිය නම් හිත නැගිටට පස්සෙත් යන්නේ ආනාපාන සතියට නම් ඒක කෙලස් නිින්දක් නෙවෙයි ඒකේ භවනාවෙම වැඩ වැඩක් හිත පිට යන්න ඉස්සර වෙලා ආනාපානෙන් පිට ගිහිල්ලා කෙලෙස් අරමුණක් දිගේ පිට ගිහිල්ලා ආපහු ආවත් ආනාපානට ගන්න බැරි නම් එහෙනම් කෙලෙස් නින්දා. ඒ නිසා පෙරදිත් සතිය නම් සිද්ධියෙන් පස්සේ සතිය නම් ඒ මැදදී දෙන මොන සිදුවීමකවත් හිත කෙලෙසිලා නැහැ. නින්ද යන්න පුළුවන්, ගැස්සෙන්න පුළුවන්, මොන දෙයක් වෙන්න පුළුවන්. නමුත් පෙරදි හෝ පසු හෝ සතියට හිත ගන්න බෑ නැමතත් හිත අකීකරු වෙලා නම් කෙලෙසිලා තියෙනවා. ඒ නිසා මේක නැවත නැවත වෙන්න දීලා බලන්න මේ தත්ත්වයට යන්න ඉස්සෙල්ලා ආනපන සතිය හිටියා. ගැස්සිලා ආවට පස්සෙත් ආනපන සතිය හිටියන මේක භාවනාවේ தත්ත්වයක්. භාවනාවේ ඉදිරියට යන්න හදන தත්ත්වයක්. 100%ක් තාම අපිට පාලනිට යලක් කියලා නැහැ. නමුත් බය නැතුව ඉස්සරහට ගිහිල්ලා ආනාපානයත් එක්ක යමින් මේ නිින්ද යාගෙන නැත්නම් හිත ලීන භාවයටපත් වෙන හැටි හිත සැඟවි ගන්නපත් වෙන හැටි න්‍යාය ක්‍රමයකට යන්නේ. ඒක අල්ලගන්න කියන උපමාවක් විදිහට කියන හැමදාම නිදාගන්න ගියාම හිත නිින්දට වැටෙන හැටි අල්ලන්න කියලා. ශරීරය තැම්පත් වෙලා ඔළුවට අවධානය ඇවිල්ලා ඇස් දෙකට ඇවිල්ලා ගිලිලා යනවා. එතකොට නිින්ද යන්න ඉස්සෙල්ලා දන්නවද අදරට නිින්ද යන්න පමා වේද දැන් නිින්ද යයිද කියලා අල්ලන්න පුළුවන්. අන්නේ ලකුණු එනවා භාවනාවේදී. එතකොට මේ ඒ ගැස්සෙන එක අහම්බයක් නෙවෙයි. ක්‍රමික වැඩපිළිවෙලක් කරනවා. ක්‍රමික වැඩපිළිවෙලක් කළා නැගිටට පස්සේ හිත කෙලින්ම එන්නේ අරමුණටම. එහෙමනම් කෙලස් නැහැ. එහෙමනම් භාවනාවේ දියුණුවක් වෙන්න. එතකොට සපේලා උත්තරයක් කියනවනම් Taman මතකයක් තියනවාද? එම ගැස්සිලා ආවට පස්සේ නැවත ආනාපානෙටම හිත ආවේ නැත්නම් නන්නත්තර වෙලා. එහෙනම් ඒ හිත පිට වෙනකොට නම් මම කියන්නේ ආලාපානෙ ඉන්න වෙලාවේ තමයි හිත එකපාරට කැඩෙන්නේ. කැඩෙන්නේ. ඒක නැවත සාතික් කරන්න කියනවා. නැවත නැවත වෙන්න දීලා ඔක සාතික් කරනකොට හිතට විශ්වාසයක් ඇති සතියයි වැඩෙන්නේ. භාවනා දියුණු වෙනවා. උදාහරණයක් මේක කියන්නේ සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, හිතවිලක් වෙන්න පුළුවන්, නිින්දක් වෙන්න පුළුවන් මොන දෙයක් හරි ගන්න. ඒක වෙන්නේ ඉස්සල්ලා සතිය නම් පස්සෙත් සතිය නම් ඒ දේෙන් හිත කෙලසිලා නැහැ. දැන් තමයි භාවනා ශක්තිය වැඩි ඒ වෙලාවේ. මට දැන් පළවෙනි දවසේ නම් මම එක්පාරට දැන් හිත එහෙම ගිහිල්ලා ආපු ගමන් මට පාට හිතෙන මට නිින්ද ගියක් කියන එක මගේ හිතට ආවා හැම වෙලේම. ඒක කෙලෙස ස්වරූපයෙන් සැකයක් වැඩ කරන්න හදනවා. අපි සැකේ දුරු කරන්නේ යන්න ඉස්සලා සතිය නම් ගිහිල්ලා ඇවිල්ලා සතිය නම් ඔබ සැක කරන්න එපා. ඔබ ඉන්න පාර හරි කියලා හිතට අපි විශ්වාසය අරන් දෙන්නවා. එතකොට මේකට අනිත් දවසේ යන්නේ ජයග්‍රාහී විදියට ලෑස්ති වෙලා ලෑස්ති වෙලා ගියොත් දවසින් දවස දවසින් දවස මේ අන්ධකාරය තිබුණ දෙයක් එකකට තෝචයක් ගහලා බලනවා වගේ පේන්න පටන් ගන්නවා. මේක මේ හිතේ සැඟවි ගැනීම හැටි. මේ වගේ උපක්‍රමයක් තමයි ඇස් බැඳුම් වල පාවිච්චි කරන්නේ. මේ වගේ උපක්‍රමයක් තමයි මේ විඥාව වල පාවිච්චි කරන්නේ. හිත මේ ඇස් බැඳිනවා කියලා කියන්නේ ඒක පැත්තකින් මොනවද පෙන්න ගමන් තව පැත්තකින් හරි ගැසලා පෙන්නවා හරියට මැජික් පෙන්නනවා වගේ. හිතේ මැජික් එක තමයි අපිව අල්ලන්න හදන්නේ. දැන් අපි පැයක පමණ කාලය අරගෙන තියෙන ධර්ම සාකච්ඡාවකට වෙන මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න නැත්නම් අපි නැවත හතරට රැස්න ධර්ම දේශනාවකට ඒ අතරමැද කාලය සක්මනකට පාවිච්චි කරන්න. අවතර ස්වාමීනාස දැන් මම භාවනා කරනකොට මම කරේ එලාම් එකක් තියලා පැයක එලාම් එකක් තියලා එලාම් එකට අනුව තමයි මම නැවතුනේ. සාමාන්‍යයෙන් එහෙම කරන එකද හොඳ එහෙම නැත්නම් වෙලාව ඒක කොහොමද මේවා කරගන්නේ හොඳ නවත්තන විදිය? නෑ ඇත්තට මට කාර්යබහුල ජීවිතයක ඉන්නකොට අපිට ඇති තරම් භාවනා කරන්න හම්බ වෙන්නේ නෑනේ. එතකොට අනිකුත් වැඩත් එක බේරගන්න ළමම රසෙත් කරනවා. ඒක කියනවා යම් දවසක සමාධිය හරි ගියොත් බයොලොජිකල් ක්ලොක් එක වැඩ කරන්න ගන්නවා. බයොලොජිකල් ක්ලොක් කියලා කියන්නේ හොඳට සමාධිගත වෙලාවේදී අධිෂ්ඨාන කරුවොත් මට මෙහෙම වෙන්න ඕනේ කියලා මට මේ වෙලාව නිින්දෙන් අවදි වෙන්න ඕනේ මට මේ වෙලාවේ මේ පරියන්කින් නැගිටින්න ඕනේ කියලා ඇතුළෙන්ම සංඥාව දෙනවා. ඉස්සෙල්ලා අපි ඒ නිසා ඔය මේ යකඩොර්ලෝසුව පාවිච්චි කරනවා. පහු වෙනකොට Tamange මොර්ලෝසුව වැඩ කරන්න පටන් ගන්නවා. මුලදී පාවිච්චි කරලා කමන්නේ. අනිත් වෙලාවට කියනවා Tamange නිදා ගන්න කිච්චුලා හොඳට හිත කීකරු කරගෙන මට අවල් වෙලා නැගිටින්න ඕනේ කියලා කිව්වොත් ඒ නිදාගන්නේ සමාධිය කියන වෙලාවට නැගිටිනවා. ඒ වගේම පරියන්කයට ගිහිල්ලා හොඳට ආනපාන කීකරු වෙගෙන එනකොට මට මේ සමාධිය මෙච්චර වෙලා ඉඳ ලැබේවා කියලා. ඒ කියන්නේ ඒකෙත් මේ කියන්නේ පැය ගණන් දවස් ගණන් නෙවෙයි. තමයි තේරෙනවා මට 30ක් ඉන්න පුළුවන් වෙයි 40ක් ඉන්න පුළුවන් වෙයි කියලා. පෙළ කලපුරුද්දෙන් අහුවෙනවනේ. අන්නේ ප්‍රමාණය මට මේක ඉඳ ලැබේට අදිෂ්ඨාන කරොත් ඒක බෑ රියලිස්ටික් එකක් වෙන්න ඕනේ. හිතා ගන්න බැරි විශාල දේවල් අදිෂ්ඨාන කරන්න යන්න එපා. එතකොට ඒ වෙලාවට හිත නැගිටිනවා. ඒක ඉස්සරහට යනකොට මේ ස්වභාව සිද්ධියක් වඩටපත් වෙනවා. තමන්ගේ නියම ප්‍රමාණය එනකොට නැගිටිනාට හිත නිින්දට වැටුනොත් එහෙම වෙලාව පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මුලදී මුලදී සමානලාට ඒ සෙන් භාවනාවේදී කොච්චර භාවනා හරි කියත් විනාඩි 45 ඉන්න දෙන්න. විනාඩි 45 ශාලාවෙන් පිට වෙන්න ඕන. සමාධිය කොච්චර තිබුණත් 45 නැගිටින්න ඕන. අනිත් වගේ ඒවා මේ පුහුණු කරන එක එක ක්‍රම වලට. බයි ඒක නම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නැවත කරනවා වෙන ප්‍රශ්න තියෙනවා නම් නැති නතු කරන්න නෑ කියන ප්‍රමේයයකට විනාඩි 4ට මේ වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාව සඳහා සත්‍ය රැස් වෙනවා. සියලු දෙනාටම එන දේවාචාරයි